අවසරයි මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපි 89 වෙනි භාවනා වැඩමුළුවේ අපි අවසාන ජවනිකාටපත් වෙලා තියෙන්නේ අපි මුල් කාලේ අද මේ සතිವಾರයේ මුල් කාලේ ධර්ම සාකච්ඡාවක් සඳහා නැත්නම් ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙලක් වශයෙන් ආරම්භ කරනවා. ඉතින් මේ ප්‍රශ්න වල නිමාවත් එක්කම අපි වැඩසටහන් සම්බන්ධී කාරක සංවිධායක ඇත්තන්ඩ මයික් එක බාර දෙනවා වැඩසටහන් නිම කිරීම සම්බන්ධව කළ යුතු කටයුතු කාරණා ටික කරන්න. ඒ නිසා සතිವಾರයේ ආරම්භ කිරීම වශයෙන් ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන විදිහට අපි රජී මහත්තයාට ආරාධනා කරමු. අවසරයි පහඳුරණි. ගරු ස්වාමින් වහන්සේ ශුන්‍ය භාවයට පත් වූ පසු සිත පිටත අරමුණු වලට ගිය විටම ආපසු ගත හැකිය. පෑ භාගයක පමණ පසු ලෝභ, ద్వේෂ, මෝහ අදහසක් සිතක් දුටු විට ඒ ලෝභයක්, ద్వේෂයක් ලෙස මෙනෙහි කරත්ම එය නැති වේ. එලෙස කිරීම වැරදිද? එය සිතුනා පමණක් සිතා නැවත සිත ඇතුළත ගන්න ඇතුළට ගන්නද කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට මහත් පිං. ඇතරම තමන්ට පිරිසිදු හිතක එහෙම නැත්නම් අනුප්පන්නං වා කාමච්ඡන්දං උප්පාදෝ හෝති තන්ත පජානාති කියලා තියෙනවා තමන් ළඟ නූපන් කාමච්ඡන්දයක් නැත්නම් රාගයක් හට ගන්නකොට නූපන් නොතිබිච්ච රාගයක් දැන් මලඟ හටගත්තා එහෙම නැත්නම් අනුප්පන්නං වා ව්‍යාපාදං අජත්තං අනුප්පන්නං ව්‍යාපාදෝ හෝති තංච පජානාති තමන්ට ඇතුළට ව්‍යාපාදයක් හට ගන්නවා නැත්නම් නිදිමතක් හට ගන්නවා ඒක දැනගන්නවා මිස මෙනෙහි කරනවා කියන වචනේ පාවිච්චි කරන්නේ ඒක අපි දැනගන්නවා. දැනගන්නේ කොහොමද? මේ මේක ආසාවක් මේක තරහවක් නෙවෙයි නිදිමතක් නෙවෙයි ආසාවක් කියලා දැනගන්න. ඒක මෙනෙහි කරන්න යෑමෙන් අනවශ්‍ය වගකීමක් ගත්තා වෙනවා. ඒක නිසා මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ දැන ගැනීමක් කරනවා. ඒ වගේම රාග ద్వේෂ මෝහ වශයෙන් ඒ ධර්මානුපස්සනාවේදී නීවරණ ධර්ම විස්තර කරන තැන ਸਰවචන විස්තර කරන්නේ ඒක අලෝභයේ පහළ වුණත් ලෝභයේ පහළ වුණත් ද්වේෂයේ පහළ වුණත් අද්වේෂයේ පහළ වුණත් ඒ එනේන වෙලාවේ දැනගන්නවා මිසක්කා මේක හොඳයි මේක නරකයි කියලා ભેදය අනුව තාමත් මනාපමනාප පහළ වුණොත් තාම හිත දියුණු වෙලා කියන්න බෑ ඒ නිසා මේ රාගයක් එනකොට රාගයක් කියලා මෙනෙහි කරන්නේ ද්වේෂ හිතකින්ද නැත්නම් දැනගන්න හිතකින්ද නැත්නම් එලවන හිතකින්ද නැත්නම් ඒක ලං කරන හිතකින්ද කියන එක තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. හුඟක් වෙලාවට මෙනෙහි කරන එක මහා සීසියාඩෝ ස්වාංශඳුලා දුන්නේ ක්‍රමයට නෙමෙයි යෝගාවචරය පාවිච්චි කරන්නේ වේදනාවක් ආපුවම වේදනාව මෙනෙහි කරනවා කියලා කියන්නේ වේදනාවක් නැති කරන්න උත්සාහ කරන ද්වේෂයක් තමයි පේන්නේ. සද්දයක් කරනකොට සද්ද සද්දක් කියලා මෙනෙහි කරන සද්ද නැතිකරනද හිතවිල්ලක් කරනකොට හිතවිල්ලක් හිතලාගෙන මෙනෙහි කරන්නේ නැතිකරන ඉතින් ඒක වනස් හිතවිල්ලක්. ඒක නෙවෙයි මෙනෙහි කරනවා කියන්නේ. මෙනෙහි කරනවා කියලා කියන්නේ තමන්ගේ අරමුණ ලැබුණත් මූල කර්මස්ථානේ රාග ద్వේෂ මෝහයක් ලැබුණත් සද්දයක් වේදනාවක් හිතවිල්ලක් දැක්කත් ඒකේ ස්වභාවය දැනගන්නයි. ඉතින් මෙතනත් මේ මෙනෙහි කිරීම කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. යෝගෙම තමන්ම ප්‍රශ්නයක් අහන මේ ක්‍රමේ හරිද වැරදිද කියලා. ඒ අර මෙනෙහි කිරීම ක්‍රමේ පිළිබඳව තමන්ටම තියෙන සැකේ. ඒ නිසා ඒක නිවැරදි කරගන්න දැන ගන්නවා දැක ගන්න. මට දැන් රාගයක් ආවයි කියලා දැන ගන්නවා. මට දැන් රාගයක් ආවයි දැක ගන්නවා මිසක් මෙනෙහි කිරීම කරන්න එපා. විශේෂයෙන් මතක තියාගන්න පරමාර්ථ ධර්ම මෙනෙහි කිරීමක් මහසීසයාඩෝ ස්වාමීන් වහන්සේවත් හිතලා නැහැ. මෙනෙහි කරන්නේ සම්මුති ධර්ම විතරයි. මේ චෛතසික ධර්ම එහෙම මෙනෙහි කරන තැනක් සඳහන් වෙලා නැහැ. දැනගන්නවා කියන එක නම් චිත්තානුපස්සනාවේ සඳහන් වෙලා තියෙනවා ධම්මානුපස්සනාවේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් උඟ දෙනෙකුට මේක හරි අමාරුයි වෙන් කළ වෙන් කර ගන්න මෙනෙහි කරනවා කියන එකයි දැනගන්නවා කියන එකයි. ඉතින් මම ඒක පිළිබඳව මට වයික වෙන්න බෑ නමුත් වචනෙන් කියන්න පුළුවන් මෙනෙහි කරන්න එපා. ඒක එනකොට දැනගන්න දැනගන්න තටමඬ දෙයක් නෑ ඒක වෙන දෙයක්. දන්නවා කියන එක වෙන දෙයක්. ඒක දැනගන්න වෝනා කළ කරන්න බෑ. ආ දැන් මට යන්තම් මෙන්න රාගේ ද්වේෂයෙන් වෙන් කළ දැන ගන්න පුළුවන් කියලා පිරිසිදු කියන්න පුළුවන් ඉස්සර වගේ නෙවෙයි. දැන්න ගැනීම මට අයිති වැඩක් නෙවෙයි. ඒක මම හරහා ඉබේ වෙන එකක්. ඒක ප්‍රකාශ කිරීම විතරයි අපේ භාෂාවෙන් අපේ දැනුමින් අපි කරන්නේ. ඉතින් ඒ ඒ පද්ධතියෙන් අපි කොහෙදෝ අරගෙන යනවා මෙනෙහි කරන්න ගියොත්. විශේෂයෙන්ම මෙනෙහි කරන්නේ ද්වේෂයක් ඇතුව උඟ දෙනෙක් ඒක එච්චර උනන්දු කළ යුත්තක් නෙවෙයි. ඒ නිසා දැනගන්නවා කියනවනම් ක්‍රමයේ හරි කියලා කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවට නියැලී සිත සමාධිගත වූ පසු නින්දට යෑම පිළිබඳ ප්‍රශ්න නැගූ යෝග්‍යා වෙමි. මා අද දින එසේ පරයන්ක භාවනාවේ යෙදී සිටියෙමි. සිත එකඟ වූ පසු අරමුණ සමග පැන නැගෙන්නා වූත් අරමුණෙන් බාහිරව පැන නැගෙන්නා වූත් ආලෝක සංඥා දුටිමි. මම ඒවාට උපේක්ෂක වීමි. මට නින්ද හෝ එවැනි යමක් ඇති නොවිය. ආනාපාන අරමුණ වරින් වර ආලෝකයේ අතරින් සීපත් වී වරින් වර නැති වී යන බව දැනුනි. පැයකට පමණ පසු ශරීරයේ අධික වේදනා හට ගැනුනි. ඉරියව් මාරුවක් සිදු කළ අතර ඉන්පසු වේදනා අඩුවේ. සිත දිගටම අවදියෙන් පැවතින. අතරමැද රූප සංඥා නවින ආලෝකයේ වරින් වර ප්‍රභාෂවර විය. ස්වාමින් වහන්සේ වැඩිදුර උපදෙස් ලබා දෙනසේක්වා. ඔය මෙතන අහගෙන ඉන්නකොට හිතෙන්නේ මේක නිින්දක් කියලා බැලුවනම් අනිවාර්යයෙන්ම නිින්දකටත් වෙලා කෙලස් වෙන්නත් ඉඩ තියෙනවා. නෑ මේක නිින්දක් නෙවෙයි. හිත ලැහැංගී ගන්න හදනවා, ලීන වෙන්න හදනවා. ඒකට ලෑස්ති වෙලා ගියොත් සූදානම් ශරීරෙන් ගියොත් හිත ඇකිලෙන්නේ නෑ. හිත සැඟවි ගන්න. ඒකට තියෙන මේ කෙලස් නැතිකමයි මෙතන තියෙන්නේ. නිින්ද කියන නීවරණේ නෙවෙයි මෙතන තියෙන්නේ. රාග ద్వේෂ මොහ නැතිවීමේ පිරිසුදුකම තියෙන දැනගත්තොත් ඉස්සර කනකාට වෙච්ච යෝගාවචරයට දැන් සතුට වෙන්න පුළුවන්. ඒක සරුවචන් ආංශය සඳහන් කරලා තියෙන්නේ මේ මේ තරම් අවදිභාවයක් නැතුව හිත මේ සැඟවි ගන්නකොට ලීන භාවයටපත් වෙනකොට පොඩි පසුබෑම ගතියක් ඉච්ඡා බංගත්වයක් හිතේ එනවා නිකන් දරත ගතියක් එනවා ඒ දරත ගතිය එන්නේ මේ කෙලෙස් කියලා වරදොල වටහා ගන්නවා මේක කෙලෙස් නැතිකමයි මේ පේන්නේ ප්‍රතිපදාවේ දියුණුවක් තියෙන නිසා මේක නිନ୍ଦ නෙවෙයි හිත සංගවි ගැනීමක් කියලා මේකට අවදි වෙන්න බැලුවොත් අපිට තේරෙන වෙනදට වැඩිය හොඳට ට්‍රැෆික් ජෑම් එක හිටපු මිනිස්සෙක් දැන් ට්‍රැෆික් නැහැ වාහන නැහැ නිසි නින්දේ යන්න පුළුවන්. ආ ට්‍රැෆික් එකේ ඉන්නකොට වගේ ටෙන්ෂන් එක නැහැ. ඉතින් එතකොට මේ අහුවෙච්ච වෙලා ගමන කරගන්න වෙනුවට වටවිට බඩ බලා ඉන්න ගියොත් එහෙම මේ මිනිස්සයා දන්නේ මේ කොච්චර අමාරුවෙන්ද මේ ට්‍රැෆික් නැත්තරක් අහුවෙන්නේ කියලා. ඒ වගේ භාවනා කරනකොට ඒ වගේ අතුරු ආන්තර නැති හරස් කැපෙන අරමුණු නැතිව ඉන්න වෙලාවක නිදා ගන්න නෙමෙයි කරන්න තියෙන ගමන කර ගන්න ඕනේ. ඒක හරියට දැනගන්න ඕනේ මේක පාළුවක් කම්මැලිකමක් නෙවෙයි අරමුණු බාධා නැහැ අරමුණු කරදරයක් නැහැ කියලා ඒකට ජයග්‍රාහීව මේ ප්‍රතිපදාවේ දියුණුවක් මේ කෙලෙස් අඩු වීමක් කියලා දැනගෙන ගියොත් සම්පූර්ණ අවදියක්. ඇත්තටම ඒකට තමයි අවදි වෙනවයි කියලා කියන්නේ. ඒකට ප්‍රබුද්ධ වෙනවයි කියලා කියන්නේ. ඒකේ වචෙන් තමයි බුද්ධ බුදුජානසී බුදුුණයි කියලා කියන්නේ හිත ලීන භාවයට පශ්චාත්තාප වෙලා කනගාටු වෙලා ඉච්ඡා බංගෙතරපත් උන්නේ මගේ ප්‍රතිපදාන සැකලෙස් කැපුණා මම ඒකට බොරු අර්ථකතන දෙන්නෙත් නෑ ඉඩ දෙන්නෙත් නෑ මම මේකට අවදි වෙනවා කියලා නිකන් ඔක සාමාන්‍ය ලෝකයා කියන්නේ හීනෙකට අවදි වෙන එකක් ගැන පොඩ්ඩක් හිතන්නේ කියන්නේ හීන කියලා කියන්නේ සම්පූර්ණ මත් වෙච්ච නිින්දක් නේ නමුත් අපි හීනට අවදි වුණා නම් ෂඩබිඥා සහිතයි අපිට උඩින් යන්න පුළුවන් කියන දේ ඇහෙනවා දිබ්බ චක්කෝ දිබ්බ සෝත ඔක්කොම තියෙනවා ප්‍රශ්නේ තියෙන හිණේට අවදි වෙන්න බෑ නමුත් බෑ කියන්නේ අපි විතරයි සමහර ලෝකේ සංස්කෘති තියෙනවා ඒ සංස්කෘතියේ ඒ රට කණ්ඩායමේ නායකයා තෝරන්න හිණේට අවදි වෙන්න පුළුවන් මිනිහට තමයි නායකත්වය හම්බෙන්නේ ඒක බැරි එකක් නෙවෙයි බෑ කියලා පැත්තකට කෙරුවොත් එහෙම මේ බෑම තමයි දැන් කළ හැක්කක් කියලා ඉස්සලා කෙලෙස් අඩු වෙන්න බලලා ඒ අඩු වෙන තැනදී නිදිමතක් කම්මැලිකමක් එනවා. ඒක නිදිමතක් කම්මැලිකමක් නෙවෙයි. ඒක හිත ලීන භාවයටපත් වීමක්, සැඟවි ගැනීමක්, නිලීන වීමක් කියන වචන අපි පාවිච්චි කරනවා. ඒක හිතට පිහිටන්න තැනක් නැතුව තඩමාරු වෙන වෙලාවක් ඒකට අරමුණු දෙන්නත් එපා නිදිමතයි කියලා මේ අනවශ්‍ය පදනම් දෙන්නත් එපා මේකට අවදි වෙනවා කියන එක ටිකක් අමනුස්සය වැඩි. මනුස්ස ලෝකේ නැති වැඩක්. ඉතින් ඒක භාවනා ලෝකෙන් තොරව කතා කරන්න බෑ. කතා කරන්න වචන නැහැ, කතා කරන්න ව්‍යාකරණයක් නැහැ, කතා කරන්න තර්කයක් නැහැ. භාවනා ලෝක විපස්සනාව කියනවා මේ හීනකට අවදි වීම කරපන්. මේක කියන්නේ යටි යටිසිතට අවදි වීම කියලා. to be aware of your unconscious ඉතින් අන්කොන්ෂස් වෙනකොටම බය වෙලා දඟලලා මට නිින්ද ගියා කියලා කියන තමයි මාර්යා කැමති මොකද එයා කැමති නෑ එයාගේ ගබඩාව කවුරුත් බලනවාට මේ අන්කොන්ෂස් එකට ඔබයනස් එක ඒ ඒ දැනුම ගියාම මිනිස්සයා කියන්නේ කවුද? මනුස්ස මනස මොකද්ද? මේ කාපට් එක යට මොකද්ද තියෙන්නේ? සර්කිට් බෝඩ් එකේ එහා පැත්තේ සර්කිට් එක කොහොමද තියෙන්නේ කියලා දැනගතයි. ඉතින් ඒකට උඟුව දෙනෙක් ලෑස්ති නැහැ. උඟ දෙනෙක් කියනවා ඒවා গুপ্ত ධර්ම, ගූඪ ධර්ම. ඌ අපිට අයිති නැහැ. ඌව කරන්න ගියාම පිස්සු ඇදෙනවා. ඌව කරන්න ගියාම මොලේ නරක් වෙනවා කියලා. දැන්ඩත් පිස්සුනේ. ආය ඕක කරලා පිස්සු ඇදෙන්න දෙයක් නැහැ. දැන්ඩත් පිස්සු කොහොමද පිස්සු කෙල්ල ඉගෙන කරන්නේ? අරක ටිකක් නම්බුයි වැඩේ ටිකක්. හෙල්ලක්කාර නිසා. එහෙම නැත්නම් අනික් මිනිස්සුගේ කාලා බිල්ල මැරලා නෙගෙන කෙරෙන්නේ. ඕක තිරසනත් කරනවා. ඒ ඒ මිනිස්සයයි තිරසනයි නොකරන වැඩක් කියන්න බෑනේ ඕකෙන් පිට දෙකම එකයි. ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණ මේතම් පශූර් සමාන ධර්මේන තේෂා මදිකෝ විශේෂා ධර්මේන හීන පශූර් සමාන කියලා පස්සේ ශ්ලෝකකාරයා කියනවා ආහාර සෙබීමත් බයත් මෛතුන සේවනත් නින්දත් හරකයි මිනිස්සයි සමානයි නරාණ මේතම් පශූර් සමාන පශු කියලා කියනවා පශු වෛද්‍ය පැත්තට ධර්මෙන තේෂා මතිකෝ විශේෂා. මනුස්සයාට පුළුවන් කෙලෙස් නැත් තැනකට ගිහිලකට අවදි වෙන්න. ඒකත් නැත්නම් ඒක ආහාරකයක් කියලා කියනවා. ඒක නැත්තම් වරක ආයසරේ. යාරක කරන වැඩි පරි කරන්නේ. දැන් ගෙදර කියලා දැන් අද ගෙදර කියලා මොකද කරන්නේ දැන්? ආහාර නිද්දා බය මේ තුන ඔය හතර තමයි. ඒසට කන්නඩියෙන් බලන්න ඕනේ හොම්බ වන වගේද කියලා. අසතියෙන් ගත කරනකොට හොම්බ පොඩ්ඩක් බලන්න. අන්තට්ටුව දිහා බලන්න. පැහැරලා බලන්න වලිගේ තියනවාද කියලා. අන්න එතකොට තේරෙයි බුදුහාමුදුර ගැන කවුද? අර ආචාන් චා ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මේ කවුරු හරි උඹට බල්ල බල්ල කියලා බනිනවනම් ඒ මනුස්සයාට බලින් බනින් දෙපා යකෝ පත්තල්ලා බලපන් වලිගේ තියෙනවනම් බල්ලා තමයි. නැත්තම් ඔබ ගණන් ගන්න එපා කියලා දෙනවා. බයිනිකාට මොකක් කියන්නේ නැහැ ඇහැරලා බලපන් වලිගේ නැත්තම් ගණන් ගන්න එපා. සතියේ නැති වෙලාවේ අනිවාර්යයෙන්ම අන්දක තියෙනවා. හොම්බ දින වලිගේ තියෙන. චෙක් කරලා බලන්න මම මේ අවුරුදු ගාන චෙක් කරලා කියන්නේ. සතියෙන් නැති හැම වෙලාවෙම අන්තට්ටුව තියෙනවා. සතිය නැති හැම වෙලාවෙම හොම්බක් තියෙනවා. සතිය නැති හැම වෙලාවෙම වලිගයක් තියෙනවා. ඒක නැති වෙච්ච වෙලාවේ අපි නිින්දට වැටුණායි කියලා කියනවා নানা ආකාර චෝදනා කරනවා. ඒකට අවදි වෙන්න ඒක විතරමයි manuss ලෝකේ තියෙන අපිට වෙන කෙනෙකුට කරන්න. ඉතින් යන්නත් බෑ වෙන කෙනෙකුට. ගිහිලි වල නිින්ද නෙවෙයි කියලා හිතාගෙන ඒකට සෙල්ලක්කාර වෙන්නත් බෑ. අන්න ඒක කරනවා නම් ඒ චිත්තක්ෂණේ විතරයි ජීවත් වෙනවා කියන්නේ. අනික හැම වෙලාවෙදීම මේ අපේ ජීවිතේ තිරසන් ජීවිතයක් එක්ක යන්නේ. අර වෙලාවෙන සම්පූර්ණ ප්‍රබුද්ධයි. ඒ කියන්නේ උඩු හිත යටි හිත දෙකම එළිය වැටලා තියෙනවා. අන්න ඒක පුරුදු කරගත්තොත් ඒ හිත වයසට යන්නේ නැහැ. ඒ හිතට කාලයක් දේශයක් නැහැ. හැබැයි ඒක අමාරුයි. මොකද හේතුව මේ තර්ක මනස ඉඩ දෙන්නෙම නැහැ. ඒ නිසා කියන එක ටිකක් අමනුස්ස වැඩක්, අතාර්කික වැඩක්. against the grain කියනවා. එහෙම නැත්නම් පටිශෝධකාමී කියලා කියන සාමාන්‍ය ගලන ගලණයට හරස් කියලා යන ගමනක් තියෙන්නේ. ඉතින් ඒක තමයි අපි මේ උත්සාහ කරගන්න හදන්නේ අවදි කරගන්න. ඒ නිසා ඒ හිස්තැනට ගියාට පස්සේ ඒකට අවදි වෙන්න බලන්න හීනයක් නින්දක් කියන්නේ නැතුව එතකොට සම්පූර්ණ භාවනා වෙනස් වෙනවා මම කියන්නේ 100ක් හරිනවා කියලා ආයෙසරයක් අපි මෝඩකමට මේක නින්දක් කියලා වැටෙන්න ඉඩ තියෙනවා මොකද එක සැරයක් ගොඩාපු මනුස්සයට තේරෙනවා මේ දෙන ලනු කණ්ඩ එපා හිත දෙන ලනු කණ්ඩ එපා හිත දෙන ගොඩ පෙරක දෝරුකම්ම හැම්බෙලාම කරන්න එපා බුදුහාමුදුරු කියන විදිහට මේක විපස්සනාවෙන් බලන්න යෝනිසමංස්කාරයෙන් බලන්න නුහුරු ක්‍රමයකට බලන්න එතකොට මේ තියෙන අවදිභාවයේ මේක පූර්ණ අවදියක් නෙවෙයි නමුත් වෙනද තියෙන නිින්ද නෑ දැ අන්න එතකොට මේකේ නිකන් අන්ධකාරයකට තෙල් පහනක් අරගෙන ගියා වගේ එලියක් යනවා ගරු ස්වාමීන් වහන්සේ අද පෑ එකහමාරක් විතර සක්මන් භාවනාවේ යෙදී සිටිනේ ඔසවනවා ගෙන යනවා තබනවා යන ක්‍රියාකාරීත්වයන්ට පෙර අනදෙන සිතක් තිබෙනවා දැනුනි ඒ සෑම ක්‍රියාවක්ම සංඥාවක් නේදයි සිතුනි. ඒ සෑම ක්‍රියාවකටම පසු ඒ බව දැනුන් සිත විඥානයේ නේදයි සිතුනි. ප්‍රශ්න මේ ක්‍රියාකාරීත්වයේ වරංගත් ඔසවනවා, ගෙන යනවා, තබනවා යන වෙනස් වීමද සංඥාවේ අනිත්‍යයි කියන්නේ. මේ ප්‍රශ්නේ මේ ක්‍රියාවේ රූපවල වෙනස් වීමද රූප අනිත්‍යයි කියන්නේ. මේ තුන්වෙනි ප්‍රශ්නේ මේ එක් එක් ක්‍රියාවේ දැන ගැනීමද විඥානයේ අනිත්‍ය කියන්නේ. කොහොම හරි ලැබිලා තියෙන අත්දැකීම ටිකයි අර විමසුන්වන ගොඩක් යොදලා බලන්න හදනවා. ඔව් කියන්න පුළුවන් සාමාන්‍ය වශයෙන් ওই තියෙන අහලා තිනකොට ඔව් කියන්න පුළුවන්. නමුත් පූර්ණ දැනුමක් එන්නේ ආංශික දැනුමක් එන්නේ. නිසා හොඳම වැඩේ මේ විදිහට පැය කහමාරක් කරනකොට මේන සක්මණේ අවදිකම නැවත නැවත ගන්න බලන්න. ගන්නකොට Tamanටම තේරෙන්න පටන් ගන්නවා. ওই ප්‍රශ්න අහන්නේ තාම Tamanට අත්දැකීම් මදි නිසා එන සැකයක්. අත්දැකීම් වැඩි වුණාට පස්සේ ප්‍රශ්නයක් එන්නේ උත්තරයක් එළියට එන්නේ. මෙතන තියෙන කුතුහලය හරි කලාතුරකින් වගේ හරියේ පළවෙනි වතාවේදී ලොකු සිලිලාරයක් ලොකු කුතුහලයක් ලොකු උනන්දුවක් එනවා. එතකොට සම්පූර්ණ මූල ධර්ම දැනුම දැල්ලා මේක ඔක්කොම විස්තර කරන්න හදනවා. ඒක එච්චරම ඥානවන්ත තල තුන ගතිය අපේ ඉන්නේ. ඒ වෙනුවට විමසුන් නොවන සලකා ගතිය අර්ථකතන ජීවිතේ උනන්දුව අනුව යන එක වෙනුවට නැවත නැවත මේ අත්දැකීම නැවත ලැබීමට මං කුමක් කළ යුතුද මොන දෙයක් කරුවොත් මට මේ වගේ සක්මන නැවතත් අස්පනා අපිට දැක් ගන්න පුළුවන් වෙයිද කියලා බලනකොට සැකේ අයින් වෙලා ඒ වෙනුවට යථා භූත ඥානෙ ඇති හැටි එන්න පටන් ගන්නවා. හැබැයි කොහොම හරි මේක ඉතින් හොඳ පැත්තකට හැරෙන්න ලකුණක් කියලා නම් කියන්න පුළුවන්. බොහොම ස්වාමින් වහන්සේ ප්‍රශ්න දෙකක් ආනාපාන සතිය මෙනෙහි කරමින් සිටන විට හදිසියේ ගැස්සුම් ඇතිවේ. වරහන් ඇත්තේ කොන්දසල වීම. මින් ඉරියව්ව මදින් මද වෙනස් වේ. වරහන් ඇතුලේ කය ඉහළ කොටසේ ඍජු බව නැතිවේ. එසේ සිදුවන අවස්ථාවල කය නැවත ඍජු කළ යුතුයද? එසේනම් නොසලකා ආනාපාන සතිය දිගටම මෙනෙහි කළ යුතුයද? දෙවනි කොටස ආනාපාන සතිය මෙනෙහි කරන විට සිරුරේ තැන් කිහිපයක දැඩි වේදනා ඇතිවිය. ආස්වාස ප්‍රස්වාසයට සිත යොමු කිරීමට අපහසු වූ බැවින් වේදනා මෙනෙහි කිරීමට උත්සාහ කළෙමි. නමුත් එක් ස්ථානයක් මෙනෙහි කරන විට අනෙක් ස්ථානයේ වේදනාව දැඩිව දැනේ. එවිට සිත එතනට යයි. මෙවැනි අවස්ථාවකදී සිතගේ බව දැන ගැනීම ප්‍රමාණවත්ද? නොයසේනම් ඉරියව්ව මාරු කර යුතුයද? කරුණාවෙන් පාදා දෙන්න. පෙරවන් සරණයි. වට පළවෙනිගේ තියෙන විදිහට ආනපාන හිත තියෙනවද එහෙම නැත්නම් අනිත් පැත්තට යනවාද කියන එක ඇත්තටම යෝගාවචරයට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. යෝගාවචර නිකන් නාස්ලඬුව දාගත්ත මීහරකෙක් වගේ ඇදගෙන යනවා. ඉතින් ආයෙසරයක් ගෙනල්ලා මූල කර්මස්ථානෙම තියනවාද කියන එක පහු වෙනකොට පහු වෙනකොට Tamanට පොඩ්ඩක් අතවාසියක් එනවා. මුලදී මුලදී ලැබෙන්නේ මොකද අත්දැකීම් මදි නිසා. ඒ නිසා ඉස්සරහට ඉස්සරහට යනකොට කරන්න තියෙන්නේ මම අර පෙරේදා කියන්න ගිය වචනේම නැවත කියනවා. මේ ගමන පිළිබඳ සැකනම් මේ ගමන පිළිබඳ පරීක්ෂා කරන්නට කුකුස් ඇති වෙනවනම් මූල කර්මස්ථානේ සරණ යන්න. එහෙම නැත්නම් වෙන ඕනම දෙයකට ඉඩ තියන්න. ඔතෙන් ගියාට පස්සේ ධර්මෙමයි මතුවේ. අරකට වැඩිය මේක හොඳයි මේකට වැඩිය ඒක හොඳයි කියන එක තනි කර නිකන් චින්තාමේ. නමුත් වෙලා තියෙන ආදුනිකයට හරි සැකයි. මේක මොකද මෙහෙම වෙන්නේ? ඇයි මේ මේක එක තැන් වල නලියන්නේ? එයා හිතාන ඉන්නේ මොකක්වත් නැතුව මේ අරමුණේම හිත තියෙනවා. ඒ කියන්නේ තන නිච්ච සංඥාවක් අපි ළඟ තියෙනවා. ඉතින් ඒ නිසා එන්න හැම භාවනා අත්දැකීමටම හරස් කපනවා අරියාදු කරනවා. ඉතින් ඒ අතරමැද ඒ තියෙන ඔලොමොට්ටලකම මැදිවට සැකෙත් වෙනවනම් මේ දෙකම තිබුණොත් යෝගාවචරය අන්දමන්ද වෙනවා, විජාබහුව වෙනවා. ඒ නිසා කරන්න කියනවා. ඒ වෙලාවේදී විශ්වාසයේ පහළ වෙනකන් අර ගත්ත මූල කර්මස්ථානයේටම නැවත නැවත හිත යෙදීමෙන් සැකහැර දැන ගැනීම කරන්නයි කියනවා. යම් වෙලාවක තමයි තේරෙනවනම් ඕන වෙලාවකට මූල කර්මස්ථානට යන්න පුළුවන් හැකියාව තියෙනවා. වැරදි තැන ඉඳලත් මට ඕන නම් මූල කර්මස්ථානට යන්න පුළුවන්. කිසිවක් නැත්තන ඉඳලත් මූල කර්මස්ථානට යන්න පුළුවන් කියන විශ්වාසය ආවට පස්සේ මුළු පදාසෙම නටන්න අරින්න ඕනේ සතියට. ඒක සරුවචන් වහන්සේ දේශනා කළා තියෙන්නේ ගොයම තියේද්දි භෝගේ තියේද්දි වනාතේ නීරේ හරක් කවන්න ගියාම හරිම කරදරයි ගොපල්ලට. මොකද හරක භෝගේ කන්න පයින්නවා. භෝගේ කෑවොත් වතු හිමියකින් ගුටි කන්න වෙනවා. ඒ නිසා වනාතේ කවනකොට වුණත් ගොපල්ලා බොහෝම ඇස්බල්මේ ඉන්නේ මොකද අර සරු භෝගේ කණ්ඩ හරක නිතරම අදිනවා. හිතන්න කියනවා බුදුරජාණන්සේ භෝගේ කපලා අස්සන්න දැන් ඉපනැල්ල විතරයි තියෙන්නේ. එතකොට හරක වලට ඕන දෙන ගිල කන්නරින්න පුළුවන්. එතකොට මේ යෝග මේ ගොපල්ලට එන විවේකයේ කොච්චරද කියනවා ඌ පිදුරු මඩුවට ගිහලා ෆ්ලූට් එකක් ගහන කල්මනේ ඉන්නවා. ඔක හරක් ඕන තැනක් ආපු දෙයක්. ආන්නේ වගේ තමයි සතිය ඉදිරියට ගියාට පස්සේ භෝගේ නෙලාගත්ත ඉපනැල්ල තියෙන ගොයමක ඉපනැල්ල තියෙන කුඹරක තනකොළ කවන ගොවියෙක් වගේ පල්ලෙක් වගේ මේ සතියට කියත හැකි භාවනාවට ගෙම්පුට යන්න ඕනේ තැනක ඵලයක්. සද්දයක් තියෙනවා සද්දයට ඵලයක්. වේදනාවක් තියෙනවා වේදනාවට ඵලයක්. ආනාපානට තියෙනවා ආනාපාන හිටපන්. මොකුත් නැත්තන ඉන්නවල් මොකුත් නැන හිටපන් කියනකොට ඇත්තටම ওই කිසිම වෙනසක් නැහැ. තියෙනවා කියලා පටන් ගන්නකොට තමයි අරක හොඳයි මේක නරකයි කියලා තාරාතිරම් තියෙන්නේ. භාවනා සතිය යම් මට්ටමට ආවට පස්සේ සියල්ලම සමරස වෙනවා. සියල්ලම තියෙන එකම රසය, එකම කෘත්‍යය. එතකොට අපි ගංගානංගගේ වැලි තලාවකට ගිහිල්ලා එක වැලි කැටයක් අරගෙන ඒක කිසියෙත්ම තව වැලි කැටයකට සමාන නැහැ. ඒක විශේෂයක් නැහැ නේද? අනික් වැලි කැටය ගත්තොත් තව එකක්. ඒ නිසා අපි ගංගානංගගේ වැලි කැටයක් බවට පත් වෙනවා. ඔක්කොම එකයි. කලින් තමයි අපිට කේල් කනේ මුල් ලැබරියම ඕනේ. මගුල ඉදිරියට ගියාම ඉස්සල්ලාම වතුර අල්ලන්න ඕනේ. ඇල්ලුවේ නැත්නම් කචා. බබු වෙනකොට ඉස්සල්ලාම ඇවරියත් එකයි, පස්සේ ඇවරියත් එකයි, දෙවෙනි මේසෙට ගියත් එකයි, තුන්වෙනි මේසෙට ගියත් එකයි. ඒ අත්දැකීම් වැඩි වෙනකොට වෙන වැඩක්. ඒක නිසා මතක තියාගන්න සැකන තමයි තාම දෙකිඩි දහරුවක් නම් හිතේ තියෙන්නේ මූල කර්මස්ථානයේ තියාගෙන ඉඳ සැක හැරගන්න. හැබැයි කාලේ නාස්ති කිරීමක් සහ පසුබෑමක් එතන තියෙනවා. මුදුවට විශ්වාසය ආවට පස්සේ පදාසයක් පෙන්න මුළු පදාසෙටම කියන්නේ ගෝයන් කපු ඉඩමක තනකොළ කපන හර ගොවිපොල්ලෙක් වගේ උඹට ඕන තැනක ඵලයක්. හැබැයි උන්ට ඇස්පල්ම දාගෙන ඉන්න. එතකොට මොනම වෙනසක් නැහැ. ශූන්‍ය වුණත් එකයි, සද්දෙත් එකයි, වේදනාවත් එකයි, මූල කර්මස්ථානෙත් එකයි. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ දේවල් වල වෙනස තියෙන්නේ රාග හිතට විතරයි. රාගේ නැති වුණාට පස්සේ මේක කොතනින් කෑවත් එකයි. රාගය තමයි මේ විවිධතාවය ඇති කරලා විචිත්‍රතාවය ඇති කරලා අපි මත් කරවන්නේ. ඒ රාගය කියලා කියන්නේ කඩදුරාවක්. මුලාවක්. මුලාව ආවට පස්සේ අර කොහොඳයි මේක නරකයි. ඒක සතියෙන් යම් ප්‍රමාණයට යටපත් කරාට පස්සේ මුල්වරියත් කෙසෙල්මයි මැදවරියත් කෙසෙල්මයි අගවරියත් කෙසෙල්මයි ඕකට මුල්වරියෙන් නටන්න ඕන කමක් නැහැ. ඉති එහෙම තියෙද්දිත් රාගේ නැතුව තියෙද්දිත් කවුරු හරි කියනවා මුල්වරියටම යන්න බලයන් කියලා ඒක එච්චර විපස්සනා උපදේශයක් නෙවෙයි. සැක තියෙන තාක්කල් මූල කර්මස්ථානේ ඉන්න නැත්තම් දිගට යන්න. ඊට පස්සේ කියලා තියෙනවා වේදනාව එක තැනක බනකොට තව තැනක යනවා. ඉතින් මේක තමයි කියන්නේ වේදනා අනිත්‍යතාවය. වේදනාවට ඒකේ උග්‍රතාවය සහ ස්ථානය කියන දෙක තියෙනවා. අපි උග්‍රම තියෙන ස්ථානේ තමයි අරමුණු කරන්නේ. එතන බලනකොට එතන නෙවෙයි වෙන තැනක. ඒ කියන්නේ තන්නේ කර මේ වේදනාවක් නෙවෙයි මෙතන තියෙන්නේ මේ කායික වේදනාවක් නෙවෙයි දුකක් නෙවෙයි දෝමනස්සයක් තියෙන මනස හදාගත් එක. ඒ නිසා අල්ලන අල්ලන තැන යනකොට වෙන තැනකට යනවා. ඉතින් මේක ඇත්තටම යෝගාවචරයේ ජයග්‍රහණයක්. වේදනාව චින්තන්ට හිත යොදනකොට එතන නැති වෙන වෙන තැනකට යනවා. ඒ කියන්නේ මෙනෙහි කිරීමට බයයි. මනස යෙදුවොත් බයයි. සතිය තිබ්බොත් බයයි. අප්‍රමාදී තිබ්බොත් බය. හැබැයි වෙනුවට විල්ලජ ජනතු වෙන තැනකින් එනවා. ඒකට කරන තේ ආයෙන එතෙන්ට සතිය තියෙනවා. ඒකට මෙතෙන්ට එනවා. ඒකට දන්නවා මෙයා මේ මෙනෙහි කිරීමට වාංගු වෙලා ඉන්නේ. මෙනෙහි කිරීමට යටත් වෙලා ඉන්නේ. ඒකට දන්නවා මේ මෙනෙහි කිරීම ලෝකේ තියෙන සියලුම කෙලෙස් වලට වැඩිය ජයග්‍රහණය කරන බලවත් ශක්තියක්. මානසිකාරය කියන එක මෙනෙහි කරනවායි කියන එක. ඉතින් ඒක නැති නිසා තමයි මේ අන්දමන්ද වෙලා වන්මත් වෙලා පිස්සු පිහට් වගේ නටන්නේ. අපිට කිසිම එල්ලයක් නැහැ ජීවිතේ. ඔහේ රූපෙන් සද්දෙන් ගන්ධෙන් රසෙන් පහසෙන් විද විද විද විද ඇවිදිනවා. මේ මෙතන හිටපන් කිව්වට අහන්නේ නැහැ. අහන්න පටන් ගන්න තරමට මානසිකාර්ය හදාගත්තොත් හැම එකේම එක රසෙ තියෙන. ඊට පස්සේ මුල් ලැබරිය ඉල්ලන්නයි පළවෙනි මේක ඉල්ලන්නයි යන්නේ. ඒ නිසා වේදනාව එහෙම මාරු වෙන එක චෝදනාවක් නෙවෙයි. හරියට කල්පනා කරනවා නම් දක්ෂකමක් යෝගාචරයට ලැබිච්ච භාවනා අත්දැකීමක්. මේක රූපෙට නෙවෙයි, ඡද්දෙට නෙවෙයි, ගන්ධෙට නෙවෙයි, එහෙම නැත්නම් වේදනාවට නෙවෙයි, සංඥා කොයි එකකටත් ඇත්ත. අරමුණට ලේස බීම් එකක් දැම්මා වගේ Tamange මානසිකාරය යොදවපු ගමන් ඒ අරමුණ වෙනස් දෙයක් පාඩපත් වෙනවා. යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා සරුවචාන්සේ දේශනා කරන යම් යම් තැනකට ඔබ මඤ්ඤනාව යොමු කරනවාද ඒක වෙන දෙයක් පාඩපත් වෙනවා. ඒක වළක්වන්න බෑ භාවනා කරපු එකනටත් එච්චර නැති එකනටත් එච්චරයි. ඉතින් භාවනා කරන එක නම් මේක අත්දකින්නවා මූලධර්ම සහිතව. ඉතින් ඒ නිසා මේක වර්තගත කරපේක හොඳයි. නමුත් ඒක පශ්චාත්තාප වෙන්න දෙයක් නෙවෙයි. ඒක තමයිගේ වාසියට අත වාසියට අරගෙන දිගට භාවනා කරන්න කියලා කියන්න පුළුවන්. දොස්තර ස්වාමීන් වහන්සේ භාවනාව ඉදිරියටත් අපේක්ෂිත මාර්ගයේ යොමු කිරීම සඳහා ආනාපාන සති භාවනාව හා සක්මන් භාවනාවට පමණක් සීමා කළ යුතුද යන්නත් අනෙකුත් භාවනා වැඩිීමේ වැඩිම ඒ සඳහා බාධාවක් දයන්නත් එසේනම් ඒවා කුමන අවස්ථාවලදී වැඩි යුතුද යන්නත් කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔය මේකට මම කියනවා වෙලා තියෙනවා නම් ආනාපාන සති සූත්‍රය පිළිබඳ ආනාපාන සති සූත්‍රය කියලා එකක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ කියවන්න. පාලි සිංහල දෙක දන්නවනම් ඒකේ මේ ප්‍රශ්නට උත්තරේ තියෙනවා. දෙක ඒක මේටි ඉස්සල්ලා මේ ධම්මජීව කියන ආහමදුරම කියපු බණපටි දෙකක් විතර ඇති. සීඩීස් දෙකක් විතර ඒක අහන්න. ඒකෙදී ඔය පැහැදිලිවම ප්‍රශ්නේ ඇති කරනවා අපිට ඕන කරලා තියෙන මේ කරන එක තියේදී තව කීයක් කරන්න තියනවද ඔක්කොම ටික මැරෙන ඉසලා කරලා ඉවර කරන්න ඕනෙලා තියෙන්නේ එකක්වත් හරියට දන්නේ මම සම 40 කර්මස්ථානම කරලා තිනවා පියවර 6කට පියවර ඔසෝලා තිනවා ඉතින් කටපූච්චානම් කිය කිය ඉන්න මිසක්කා පියවර 6න් එකක් කියපන් කිව්වොත් එව්ව දන්නේ නැහැ එතන මේ හටක් භාවනා කරලා තියෙන කොයිකද හරියන්නේ කියලා එව්ව දන්නේ නැහැ ලයිස්තුර දාගන්න ඉතින් මං ඉස්සලාම සැරේ මින්තිරලා ආපු වෙලාවේදී මයිත් එක්ක ආවනේ හොඳ මිනිහා. ඉතින් මං මේ වීලුව කෙරුවට මිනිහා තමයි අපිට පාලි ඉගෙනුවේ. හොඳ පාලි පප්පා. ඉතින් ලොකු සංජය හම්බෙච්චනවසේ ගෝ අවසරයි ස්වාමීන් වහන්සේ මේ මේ කර්මස්ථාන 40ක් තියෙනවා. ඒ කර්මස්ථාන 40න් දැන් මට ගැළපෙන එක තෝරගන්න විදියක් නැති නිසා මේ වැඩේ පටන් ගන්න විදියක් නැහැ. ඉතින් ලොකු සංසේව මේ හතනේ එකක්වත් කරලා නැද්ද කියන එකක්වත් කරලා නැහැ මොකද දැන් 40 තෝරන්න දන්නේ නැති නිසා. ඉතිකෝ 40ෙම එකක්වත් වැරදි නැහැ මහත්තයෝ. කොහෙන් හරි පටන් ගත්තා නම් දැන් මට කතා කරන්න තිබුණා. එකක්වත් කරලා නැති මිනිහා ගොඩ ඉඳලා නැව් පෙරලන්න හදන මිනිහෙක් වගේ කිව්වා. නැව පෙරලන්න අඩු ගානේ වතුරට බහින්න ඕනේ. පෙරළුවත් වතුරට බැස්සත් නැවක් පෙරලනවා කියන එක ලේසි නෑ. එකක්වත් කරලා නෑ. හැබැයි මට මතකයි අපිට නොමිලේ හැමදාම සිකුරාද පැය දෙකක් විතර පාළි ගන්නවා බොහෝම හොඳට ඉගෙනනවා. දක්ෂකම තියෙනවා. කමටහන 40ම දාන්න. එකක්වත් කරලා නැහැ. කෙරුවත් මට හම්බෙලා තියෙනවා 60ම වගේ කරපු කට්ටිය. කොයි එක තමයි ගැලපෙන්නේ කියවොත් ඒක දන්නේ ඔක්කොම භාවනා කරලා තියෙනවා මට කොයි එකද අදාළ මට කොයි එක කරනද ආතති අඩු වෙන්නේ මට කොයි එක කරනකොටද අසහන අඩු එහෙම නෑ තව තියෙනවද කියලා අහනවා මෛත්‍රී බුදුහාමරගේ ශාසනයේ 62ක්වත් තියෙනවනේ මට මේ දෙකක් කියලා දෙන්න. අර 60ක් දාන්නා තව දෙකක් දාගෙන මැරෙන්න ඕන. ඉතින් ඒ තරම්ම ඒ තරම්ම මේ ප්‍රයෝජනේ සලකලා වැඩ කරනවා කියන එක දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම කියනවා හොඳම උත්තරේ ආනාපාන සති. භාව සූත්‍රයේ ਸਰවචනාංශේ මේ සියලුම භාවනා කරපු අය ඉන්නව නම් වශයෙන් කියලා කියන ඔක්කොම කරපල්ලා ආනාපානෙට. ඒගොල්ල නිවන් දකින්න හැටි දක්වා පෙන්නලා දීලා තියෙනවා. ඉතින් මේ නිකන් හුලං කියලා මේක ගණන් ගන්නෑ වෙන දිග නමක් තියෙන භාවනාවක් තියෙනවා හරිය කැමති. ආනපාන නිකන් හුලන්නේ ඕක නිකන් කොච්චර බලවත් ඇති දෙයක් නැහැනේ අන් එන භාවනාවක් නැද්ද රැස් වීදන භාවනාවක් නැද්ද උඩින් යන භාවනාවක් නැද්ද වතුර ඇවිදින්න ඒව තමයි කට්ටියට ඕනලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ලද්දාවට නම් අනිවාර්යයෙන්ම මනුස්සයට හම්බලා තියෙන ආනාපානේ බුදුරජාණන් වහන්සේ බුදු වෙනකමුත් ගියා. ඒකලා සාසනයකුත් පිහිටියා. ඉතින් ඒකේ ප්‍රයෝජනේ බලන්නේ නැතුව මේ යන්න ඉස්සලා Nissan වනේ තව තීන හරි අරගෙන යන්නයි කල්පනා. ඉතින් මේක කරන්න දෙයක් නැහැ. මේක අපිට උගන්ලා තියෙන ක්‍රමේ. අපේ අධ්‍යාපන ක්‍රමේ හැටියට රැස් කිරීම තමයි ඒ පුරුදු කරලා තියෙන. ඉතින් මොනවා හරි කමන්නේ රැස් කරනවා. ඒ දන්න එක දේ ඉදිරියට කරගෙන යනවා කියන එක දන්නේ. ඒක ඒකට කියන්නේ ප්‍රෝජන සලකලා පාවිච්චි කරනවා කියන එකයි. utility value. යුටිලිටි වෙලි නැතු කොච්චර රස කරගෙන හිටියත් ඒකේ වැඩක් වෙන නිසා මේ දැනට කරන භාවනා යම් දියුණුවක් යම් ලෑස්තියක් යම් ගැළපෙන ගතියක් තියෙනවා නම් කරුණාකර කරන්න ඒක කරනකොට අනික් සියල්ලම සම්පූර්ණ වෙලා තියෙයි මේක ඉදිරියට යනකොට ඒ වගේ පොඩි දල විශ්වාසයක් විතරක් මේ වෙලාව කියන්න පුළුවන් නමුත් ආනාපාන සති සූත්‍රයේ හිතේ දණ්ඩ කියලා කියනවා ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වරහන් ඇතුළ ඔසවනවා, ගෙන යනවා, තබනවා ආදී ලෙස කරගෙන යාමේදී විනාඩි 45කට පමණ පසු දැනෙන නිදිබද ගතිය නිසා අරමුණ හා ක්‍රියාකාරකම් වෙනස් නොකර එම අරමුණේම සිට ක්‍රියාත්මක ක්‍රියාකාරකම හෙවත් ඇවිදීම තරමක් වේගවත් කෙලිමි. එසේ කිරීම යෝග්‍යදයි පහදා දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. ඔය ඒකට එහෙම කරාට පස්සේ ලැබිච්ච අත්දැකීම කියනෝනම් අපිටත් සාකච්ඡා කරන්න පුළුවන්. කෙරුවට පස්සේ උනේ මොකද්ද කියන විස්තර නැතුව මේ පොතේ නෑ ඔකට උත්තරයක්. එමෙහිට යනකොට සක්මනේ නිදිමතක් ආවා. ඊට පස්සේ මම මොනවක්වත් වෙනස් කරන්නද සක්මනේ වේගය වැඩි කරා. මේක හොඳද නරකද කියලා මගෙන් ඇහුවට කෙරුවට පස්සේ මොකද උනේ කියන විස්තරේ තියෙනවනම් අඩු ගානේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්. අපිට ඒ ටික ඉදිරිපත් කරන්න නැතුව දෙන්න උත්තරයක් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ ආපේ කරන ඇත්තටම ප්‍රශ්න සාකච්ඡා කරන්න කැමති නම් හරියට වේග වැඩි කරාට පස්සේ නිදිමත අඩු වුණාද? වම දකුණ හොඳට විස්තර දක්වන්න පුළුවන් වුණාද? තමන්ගේ මන මතී හැටියට බannකොට හරි ගියාද වැරදුනාද කියන ටික හරි කියන්නේ නැතුව අමාරු සාකච්ඡාවට සම්බන්ධ වෙයි. ඊට ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය ගෞණ්‍ය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පළමුව දකුණ වම ලෙසද දෙවනුව ඔසවනවා තබනවා ලෙසද තෙවනුව ඔසවනවා යවනවා තබනවා ලෙසද භාවනා කිරීමේදී විනාඩි 45ක් පමණ ඉක්ම යන විට නිදිබර ගතියක් සමග සිත සෑහළු වන ගතියක් දැනේ. ඉන් ඉදිරියට කළ යුත්තේ කවරක් දැයි පහදා දෙන ලෙස ගෞරවණීය ඉල්ලා සිටිමි. ත්‍රිවන් සරණයි. ඒ කියන්නේ භාවනාව ආනාපානේ තමා වෙන්න පරියන්ක සක්මන් භාවනාවේදී වගේ තේරෙනවා නම් දැන් අපි දකුණ වම ඔසෝන තබන ඔසෝන යවන තබන කියලා මෙනෙහි කරමින් ඒ එක එක වෙනස්කම් වම තබනකොට මෙහෙමයි යවනකොට මෙහෙමයි ඔසවනකොට මෙහෙමයි කියලා විස්තර දැක ගන්න එක ආයාසයෙන් තොරව අනායාසයෙන්ම තේරෙන තැනට යනකම් සක්මන හුරු කරන්න ඕන. මෙහෙවීමක් මොකුත් නැහැ. සමාන ශාරීරික වේගයට යා විදින්න පටන් ගන්නවා. නමුත් එතකොට මුළු පියවර පුරාවටම තියෙන අත්දැකීම් හරියට මේ ඔසවනවා තබනවා වගේ නෙවෙයි. බයිසිකල් පෙඩල් එකක් පාගනකොට මුළු පුරාවටම තේරෙනවා අපිට බාර කොහොමද වැටෙන්නේ කියලා මේ පැත්තේ පෙඩල් එක. එහෙම නැත්නම් ධනක් වතුර තියෙන වතුර ඇතුලේ ඇවිදිනකොට කකුල ඔසෝලා තියෙනකොට මුළු කකුල පුරාවටම ස්පර්ශය තේරෙනවානේ. ඒකට වම තේරෙනවා දකුණ තේරෙනවා. ඒකට තේරෙනවා මේක දිගට යනවා. අර වගේ වම දකුණ ඔස්සවන තවන ඔසවන යවන තවන කියලා කොටස් කැඩිලක් නෑ සම්පූර්ණ චක්‍රයක්. ඒකට කියන්නේ ක්‍රියාවලියක් කියලා. ඔක්කොම තේරෙනවා. හැබැයි මම යන්නේ වැඩේ ඉබේම සිද්ධ වෙනවා. ඒකට කියනවා අනායාසයෙන් කරනවා. එහෙම නැත්නම් નિરાයාසයෙන් කරනවා. එතකොට නිකන් ආතතියක් අසහනයක් මොකුත් නැහැ. පිනිපාවඩ පිට බිම්මල් කොඩියට gadiyak යනවා රජෙක් වගේ. ඉතින් ඔය යනවා. ඉතින් කට්ටියට මේක භාවනාවක්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. අර වම දකුණ කියන්නේ නැහැ, ඕසෝන දබුණා කියන්නේ නැහැ, පිං කිරන්න බලන්න තරාදියකුත් නැහැ. ඉතින් අර තටමඬ තමයි ඕනකම තියෙන්නේ. ඒ තටමඬ ඕන. තටමඬ වල අන්තිමට ඒ තටමන් නැතුව කරන එකක් තියෙනවා. අනායාසයෙන් කරන එකක් තියෙනවා. ඉබේ කරන එකක්. එතකොට Tamanට පැත්තකටලා Taman ඇවිදින හැටි බලන්න පුළුවන්. මේ කරන මිනිහා ඉන්නකන් එයාට බලන්න බෑ. එයාට පේන්නේ වපරේටම තමයි පේන්නේ. කරලා කරලා කරලා කරලා තක්මමලු හුරු වෙන්න ඕනේ. ඒ වේගෙ හුරු වෙන්න ඕනේ. ඒ ක්‍රමේ පරිසරයේ Tamanට තේරෙන්න ඕන කිසි කෙනෙක්ගේ මට සැකයක් මොකක්වත් නැහැ. ඉබේ වෙනවා. එතකොට තමම වීඩියෝ ෆිල්ම් එකක් හදලා තමම මේ ක්ලිප් එක නැවත බලනවා කොහොමද සක්මන් කරනකොට යන්නේ කියලා. ඒක එකවර වෙනවා ඒක. ඒක වෙන්න අනායාසයෙන්ම යන්න ඕන. අන්න එදාට පරියංගයක තියෙන ආනිසංශ සතිය සමාධිය සක්මනේ එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ එකම තැන එක විදිහට නිතිපතා සක්මන් කරනකොට තමයි ඒ සීසන් වෙන්න ගන්න. එහෙම නැත්නම් ඒ සිද්ධිය වශී කරගන්න පුළුවන් කියනවා. සිද්ධි කරගන්නවා කියලත් මේකට කියනවා. ඒක තමයි මේ භාවනාවේදී එnde end end ගෝයන් කපලා ඉපනැල්ලේ හරක් බලන ගොවියෙක් ගොපල්ලෙක් වගේ සියල්ල දැක ගන්න පුළුවන්. අර ඉස්සර වගේ වම දකුණ කියලා මෙනෙහි කිරීමකින් තොරව. හැබැයි ආයෙ දවසක් පටන් ගන්නකොට ආයෙ කරන්න ඕනේ වම දකුණෙන් තමයි. හැමදාම ආධුනික මනස ඇති කරලා නොබෝ වේලාවකින් ඒ ඌරුවට ඒ හුරුවට ඒ වශී භාවයට ඉත යnderලා ගියාම තමයි තේරෙන පටන් අර ගන්නවා මගෙන් ඈත් වෙලා මට මම දිහා බලන්න පුළුවන් ගතියක් එනවා සක්මන් කරන මම දිහා මටම බලන්න පුළුවන් ගතියක් එනවා එතකොට හරි හරි නිදහසක් හරි අමුතු බැල්මක් මේ වෙනම දෘෂ්ටි කෝණයකින් පේනවා කාට හරි ඕනනම් කන්දක් උඩට ගිහිල්ලා යාය දිහා බලන්න ඒකල හයිය හොඳ තැනක ඉන්නවා කකුල් දෙක අස්සෙන් බලන්න සම්පූර්ණයෙන්ම වෙනස්. මෙහෙම කෙලින් බලන ඉඳලා කකුල් දෙක අස්සෙන් බලන්න අර දර්ශනේ දිහා සම්පූර්ණ సౌందర్యාත්මක දර්ශනයක් දැක්කන්න. ඒ ඒ චිත්ත ෆොටෝග්‍රැෆි පිළිබඳ ඉන්න දක්ෂයෙක් මට කියපු කතාවක් Taman දිහාම මේ ඉස්සරහා බලනා වගේම කකුල් දෙක අස්සෙන් යටින් බලන්න කියනවා. සෙනගින්න තන කරන්න යන්න එපා. මොකද ඕගල් ගහනවා අනම්මනම් කචල්. කවුරුත් නැතන කඳ අකුරට ගිහිලා කරලා බලන්න. මේ අනුන්ගේ චිත්‍ර ඕනේ නැහැ. මේ එකම දේ දිහා වෙන දෘෂ්ටි කෝණයෙන් බලපුවම සම්පූර්ණ පණ පිහිට හරිම ග්‍රීන්. හරිම ලයිව්ලි. ඉතින් ඒ වගේ එකක් තමයි බුදුරජාණන් වහන්සේ මේ වෙන පැත්තක ඉඳලා Taman දිහා බලන පච්චවේක්කණයක් තමයි මේ කියලා දීලා තියෙන්නේ. මමම වැඩේ කරන අතර මම දිහා තව කෙනෙක් බලන බැල්මෙන් බලනවා. ඉතින් කවුන්සලින් කියලා මොකද කරන්නේ අපි මානසික අසහන රෝගීන්ට? ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා මොකද කරන්නේ? ඔච්චරයි. දැන් ලෙඩක් තමන්, වේදක් තමන්, බෙහෙතක් තමන් එන තේරෙන පටන් ගන්නවා මට කොච්චර පිස්සුවක් තියෙනවා. තමන්ගේ පිස්සුව තමන් දැකගත්ත දවසේ ඌට පිස්සුව යනවා. කවුරු හරි කියනවනම් මට පිස්සු නැහැ කියලා හොඳටම පිස්සු. ඒක ඉතින් හොඳටම ලකුණක් තමයි ඌට සුව කරන්න බැරි පිස්සුවක් තියෙන්නේ. නෑ නෑ මටත් ඕ ටිකක් ටිකක් තියෙනවා. එහෙම තමයි කියන කන්නම් ওই ටිකක් බේතක් අහනවා. ඒක දකින්න තමන් දිහා තමන් පිටපැත්තෙන් දැන් බුදුහාමුදුරු හිටියනම් බුදුහාමුදුරන්ට පේනවා. උන්වහන්සේගේ තියෙන ආශය අනුසය ඥානෙ බලලා හරියටම කියන දැන් උන්වහන්සේ නෑ. උන්වහන්සේ අපිට කණ්ණාඩි දීලා ඉල්ල යනවා සතිය. මේක බලපන් ආදාසිය උඹට පේන ඔබ කවුද? හැබැයි මේ සතිය සති බලය මට්ටමට දියුණු කෙරුවට පස්සේ තමයි සතිය තමන්ව නියෝජනය කරන්න ප්‍රතිවීක්ෂා කරන්න 아무තු දර්ශනිකෙ පෙන්වන්න පටන් ගන්න. එතකන් අපි අනුන්ගේ ඇස්වල තමයි ජීවත් වෙන්නේ. හොඳයි අපිට වාර්තා වෙනවා ලිඛිත ප්‍රශ්න સમાප්තයි කියලා කාටද මයික් එක ඕන කියලා දෙන්නේ? ස්වාමීන් වහන්සේ මේ ඉස්සර විස්තර කර ප්‍රශ්නයක් ගැන අහන්නේ සක්මන් භාවනාවෙන් පසුව පරයන්කට ගිය විට ගොඩක් වෙලාවට මම දැන් මෙතන කියලා හිත ඇතුලට ගත්තට පසුව සසනේ සම්බන්ධව මෙහෙ කරනකොට ටික වෙලාවකින් ගොඩක් වෙලාවට ඒක නොතේරිය යනවා මට. එතකොට ආනාපාන සතිය භාවනා කරන්න වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. ගොඩක් වෙලාවට මේ මට දැනෙනවා කියන තත්ත්වෙට මට යන්න වෙනවා. ඒතුණ ආනාපාන සතිය භාවනා නොකර කරන්න වෙන්නේ නැති එක ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් ප්‍රශ්නයක්ද? නෑ ඒත් මෙහෙමයි කියන්න තියෙන්නේ අපිට ඔය මං කිය ඔය කියපු දේ මම කියන්න මේ පැත්තෙන් හරිද කියලා බලන්න මම කියන විදිය. ආනාපානෙ දැනෙන තැන සිට නොදන්නා තැනට යනවා. එක. යමක් විස්තර කරන්න පුළුවන් තැනilla විස්තර කරන්න බැරි තැනට යනවා. ඒකමයි අර වෙන්නේ. මමයා ඉන්න තැන ඉඳලා මමයා නැති තැනට යනවා. ඥානපණි නැති වෙගෙන නැති වෙගෙන යනකොට කොහෙ කියලා බෙන්නන්නද මම සහ මම නොවේ කියන සීමාව නැති වෙනවනේ. me and not me කියන සීමාව නැති වෙනවා. ඊට පස්සේ ඉතින් ওই ප්‍රශ්නේ එන්නේ. ඉතින් භාෂාව තියෙන්නේ මම ඉන්නකම් මෙතනින් යට භාෂාවක් නැහැ. ව්‍යාකරණයක් නැහැනේ. දැන් ඉතින් දේව ලෝකෙට යන්න වෙනවා. දේව භාෂාවක් කතා කරන්න වෙනවා. ඒ ශේෂ්ත්‍රය අපි ඔක්කොම අසරණයිනේ අනාතයිනේ. ওই භාෂාව නැති ලෝකේ, ආනපන නැති ලෝකේ, මම නැති ලෝකේ. නමුත් දැන් Tamanට හොඳටම පේනවනේ gediy piti යන්න පුළුවන් කියලා ඔතෙන්. නේ? මේ මම මට දැනනවා කියලා ඒ පැත්තට ගියර කමන් නෑ ඒක. නෑ මොනවත් ඕනේ කියමුකෝ. මම දන්නවා ශරණ ඉඳලා හොඳට බලනකොට දන්නේ නැත්නම් යනවා. මේ තියෙනවා කියන තැනilla නැත්නම් යනවා. මේ මමයා ඉන්න තැනilla මමයා මමයා දිය වෙන තැනට යනවා. එතකොට අපි දැන් අඩු ගානේ පරාසයම දන්නවනේ දැන් ඇති නැති දෙකම දන්නවනේ දැන්. දැන් මේ දෙකෙන් අපි වැඩි දැනුම වශයෙන් හෝ ආඩම්බර වෙන්නේ හෝ නම්බු කරන්නේ කොයි පැත්තටද? දෙකම සමානයි සායන මං හිතේ මේක දන්නේ නැහැ මේක අපි දැකලා නැහැ. ඒක නිසා අපි මේ ශේෂ්ඨය අපිට අලුත්. අපි මේ ශේෂ්ඨය තමයි ඥාන පිරිමි උසස් පහත් ලාභ සත්කාර සම්මාන සිලෝක තේරම තියෙන්නේ මේ පැත්තනේ. අරකෙදී අපි ආධුනිකයිනේකට යමක් නොදන්න ආනපනෙ නැති නිකන් දැනීම විතරක් තියෙන ලෝකෙට ආදුනිකයි. ඉතින් සරුවචනාංශය කියන ඔබ ඔක්කොම තොරන් ගහලා තියෙන්නේ මේ එක පළුවකනේ. අනික් පළුව ඔබ දන්නේම නැහනේ. ඒක නිසා අඩු ගානේ තීන්දුවක් ගන්න ඉස්සෙල්ලා අඩු ගානේ යමක් ගැන මෝරන්න ඉස්සෙල්ලා මේ නොදන්නවයි කියන ශේෂ්ඨය තියෙනවයි කියලාවත් දැනගනින්කෝ. අපි දන්නේ නැති ශේෂ්ඨයක් තියෙන එකට යන්න පුළුවන්. භාෂාවෙන් කියන්න බැරි වුණාට ඒක මගේ කියා ගන්න බැරි වුණාට යන්න පුළුවන් තියෙන නිසා සරෝජන්සේ සඳහන් කරනවා මේක අඩු ගන්න මේකත් එක 150 50 න් උත්සාහ කරපන් මේකටත් යම් ඡන්ද බලයක් දීවන් සමාන ඡන්ද බලයක් ඇත්තටම කියනවා විද්‍යාඥයෝ විද්‍යාවෙන් ඔප්පල කරන මේක 104යි මේක 196යි කියලා හිස්තන 96ක් තියෙනවා ද්‍රව්‍ය වලට වැඩිය නමුත් මේ හතර ඇතුළේ මෙච්චර පෙන්කෙලිය අපි මෙච්චර කාලේ 90ක් තියෙනවා දැනගෙන හිටියෙත් නෑ ඒක මේ ලෝකයට අදාළ නෑ මේක ගූඪ දෙයක් දෙයයන් ආන්සට අයිති දෙයක් කියාගෙන හිටියේ දැන් තමයි තියෙන යන්න පුළුවන් කියලා දැන් කරන්න තියෙන්නේ ඒකත් gedara කරගන්න ඒකත් මගේ අම්මා ගොඩොක්කුව කරගන්න ඕනේ. හාවට පැලැස්ස කරගන්න ඕනේ. පුළු පුළුවන් වෙලාවට ඒකට ගිහිල්ලා බලන්න ඕනේ. විස්තර කරන්න බැරි වුණාට මගේ කියා ගන්න බැරි වුණාට තණ්හ කරන්න බැරි වුණාට මේ ශේෂ්ඨයේ දන්නේ තු කරන කතා අමනයි. මරි මෝඩයි, තකතිරුයි කොච්චර ආංශිකද කියලා. ඉතින් අරගේ බුලුවන් නම් හුරු කර ගන්න ඕන. කෙලියුත්තක් නැහැ. ඒක ඒක මං අනිවාර්යෙන් දත යුත්තක් තීන්දුවක් කරනකොට මේ පැත්තට අපි දැන් කාන්තාවන් පිරිමි ඉන්න සමාජයක පිරිමි ප්‍රධාන සමාජයක කාන්තාවට අඬක් නගන්න දුන්නේ නැත්තම් ඒ තීන්දුව කල්ලල්ලන්නේ නැහැ නේ. කාන්තාවට යාගේ නිසිතන හරි දෙන්න එපා නේ. නැත්තම් ගන්න තීන්දුව යා දෙන්නේ නැහැ නේ ඒකනේ ওই මුස්ලිම් ලෝකෙට අද වෙලා තියෙන්නේ ඊට අමතරව ගොළු වෙච්ච සත්තු විශාල සංඛ්‍යාවක් ලෝකේ ඉන්නවනේ ඥාන පිරිමි ඇරිච්චා අපි උන්ගේ කිසිම තැකීමක් නැතුව මේ මනුස්ස ලෝකයක් කියලා කුණු හරපයක් හදාන මනුස්සය විවස්ථා හදාන කරන විකාරේ කරපොත් එක්ක ඇහුවොත් මොනවා කියයිද කක්කොට්ටෙන් ඇහුවොත් මොනවා කියයිද තෝපි මේක මනුස්ස ලෝකයක් කරන තැනතොට කවුද යකෝ දුන්නේ මේක කරපතු ලෝකයක් නේ මේක කක්කොටු ලෝකයක් නේ තොපි හිතලවත් තියනවාද අපේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ. ඉතින් ඒක ලියලා අපි කියනවා අපි හදන හදන දේ වරදිනවා. ගන්න ගන්න තීන්ද වරදින්න එපාය. මිනිස්සු කොච්චර පොඩ්ඩක්ද ඉන්නේ ලෝකේ සත්තුත් එක්ක බලනකොට. ඉතින් අර මුළු ලෝකෙටම දොර ඇරෙනවනේ අපි මම යන්නේ ආනපානේ නෑ. හිස් තැනකට ගියාට පස්සේ නමුත් අපිට බීතිකාවක් තියෙනවනේ ඒකට. දන්නේ නැති ලෝකයක් නේ. අන්තිකේක මාන්නයක් ඇති කරගන්න බෑනේ මට. මට නම්බුවක් ඇති කරගන්න බෑනේ. ඉතින් බුදුරජාණන්සේ කියන මේක ඇත්ත. එතම ශ්‍රද්ධාවෙන් ඵලයක්. සීලේ තියාගෙන ඵලයක්. සතිය තියාන ඵලයක්. එතකොට උඹට අයිතිවාසිකම තේරෙන්නේ නැත්නම් උඹ බය හිතෙනවා. උඹ අසරණ වෙනවා. උඹ නිකන් මේ කාන්තාරයක අතෑරියා වගේ. මහමුදේ අතෑරියා වගේ. කැලේ ගිහිල්ලා අතෑරියා වගේ. ඉතින් ඒ නිසා බීලත් යන්නේ ඔතෙන් තමයි. කුඩු ගහලත් යන්නේ ඔතෙන් තමයි. නමුත් ඒක මනස දුර්වල කරනවා. නමුත් බුදුරජාණන් කියන කුඩු ගහන්නත් එපා, බොණ්ඩත් එපා මම අරගෙන යන්නම්. දෙයියන්ගේ නාමයට බය වෙන්නේ නැතුව කුහුරු කරගනි. බුදුන්ගේ විශ්වාසය තියාගන්නේ ධර්ම විශ්වාසය තියාගන්නේ සංඝයාගේ විශ්වාසය උරු කරගත්තට පස්සේ අපිට තේරෙයි අපි දැනගත්තත් නොදැනගත්තත් ඔතන තමයි ඉන්නේ රාගේ ద్వේෂයේ කියන මේ ගොජ දාන කෙලෙස් නැතිකොට ඔතන ඉන්නේ අපි ඔකට වෛර කරනවා නිතරම පාළු ගතිය කියලා කම්මැලි ගතිය කියලා නීරස ගතිය කියලා කොන් උණයි කියලා තනි උණයි කියලා ඉතින් අපි විවිධ විවිධාංශ හදාගෙන ටෙලිවිෂන් ළඟ තියාන රේඩියෝ ළඟ තියාන පත්තර ළඟ තියාන විනෝදාංශ හදාගෙන මොන්න තරම් මේකට නිග්‍රහ කරනවද කියලා බලන්න මේකින හිස්තැනට ඔක පුරුදු කරගත්ත මනුස්සයර තේරෙනවා ඔක භාවනා මධ්‍යස්ථානටලා සුදු වැඳගෙන බාපණයක් දාන්න ඕනේ ඕකට යන්න ඔක මනුස්සයිතේ ස්වභාවය හැබැයි පාර දන්නේ නැහැ අපි ගියාට බය වෙනවනේ දැන් මෙතනදී පියා ගන්න නෑ මේකට පාරක් තියෙනවා මේකට බය වෙන්න නෙවෙයි තියෙන්නේ සතුටු වෙන්න ඕනේ මේ මිනිස්සු කරන පිස්සු ගෙලින හැටි දැකලා. මේ 104ක් වෙන කාමයේ අල්ලගෙන මෙච්චර නටනවා මුළු ජීවිතේම මේ ගැන දන්නේවත් නැහැ. ඒ නිසා මෙතෙන්දි ගිහිලා කරන්න තියෙන මේක හුරු කරනවා, සීසන් කරනවා, වශී කරගන්නවා. එහෙම නැත්නම් භාවිත බහුලීගත කරනවා. නැවත නැවත මේක හැබැයි හරීම කම්මැලි. නෑ කියලා හිතෙනවා අන්තිමට ගියාට පස්සේ පේන්නේ නිකම්ම නිකන් නිකන් බතුයි වතුරයි වගේ. උකුල් මාළුයි බතු ගන්නවා වගේ නෑ. ඇල් වතුරයි බතුයි ගන්නවා වගේ මේ කෙලස් නෑ. විචිත්‍රත්වයක් නෑ සිද්ධි බහුලකමක් නෑ. නිසා මෙතෙන් යන්ට මෙතෙන්ට පාර මෙලොවද අත්දැකීමක් කාට හරි ලැබිලා තියෙනවනේ භාවනා පරියන්කේ භාවනා වැඩමුළුවේ සාර්ථකත්වය පෙන්වනවා. හැබැයි එයා ඒක අගය කරනවද නැද්ද කියන එක සම්පූර්ණ වෙන මාතෘකාවක්. ඒ මොකද අපි භාවනා කරත් නැතත් ඕක අපේ උරුමයක්. භාවනා කරනකොට මේකට අපි ක්‍රමයෙන් ගෙනියලා අඳුන්ලා දීලා ඔක සද්ධාවෙන් බාර ගන්න, සීලෙන් බාර ගන්න, සතියෙන් බාර ගන්න කියලා අරයට මේ විශ්වාසයක් ඇති කරනවා. ඒකල ඕක තමයි ආගම කියන්නේ, ඕක තමයි සද්ධර්මය කියන්නේ, ඕක තමයි දර්ශනය කියන්නේ. ඕක පුළුවන් තරම් වැඩි වෙන ජීවන රටාවක් කරන්න වැඩි වෙන කතා ස්වරූපයක් ඇතිකරන්න වැඩි වෙන කර්මාන්තයක් කරන්න කියලා එයාට වගකීම් බාර ඒක ලොකු කල්යන වැඩක් අවශ්‍ය කරලා තියෙන මෙහෙම එකක් අපිට උරුමයි අපිට යත හැකි ඒකට අඩු ගන්න සම තත්වයේ දෙන්න පුළු පුළුවන් වෙලාවකට ඒක Tamange හැබෑ නිවහන කරගන්න අම්මගේ ඔඩොක්ක කරගන්න ආවගේ පැලස්ස කරගන්න එතකොට අපි හරි වාසනාවන්තයි. මධ්‍යම පන්ති ඉපදිච්ච මනුස්සය හරිම වාසනාවන්තයි. කන්න බොන්න නැති දුප්පතත් අදි ධන කුවරයට දෙන්නට බෑ. එයාට ඉන්න මේ පරිසරය හරි කරදරයි. අපි ඉපදිලා තියෙන වාසනාවට මැද පන්තියේ පවුල් වල අපිට පුළුවන් උදෙන්ඩ යන්න. ඉතින් ඒක තමයි manussකම කියන්නේ. සත්පුරුෂය කියන්නේ ෂත් ධර්මය කියන්නේ අන්න ඒකට යන පැත්තට ඒකට දහිතේ වෙන පැත්තේ ජීවන රටාව. දැන් ආයෙ ප්‍රශ්නේ හම්බවෙන්න මොකද්ද කියන්නේ අහන්න තියෙන කියලා? නැවත ප්‍රශ්නේ වර්ණ ගන්න කියලා කියන්නේ. මොකක්ද අහන්න තියෙන්නේ? මං කිව්වට පස්සේ ආයෙත් අහමු ප්‍රශ්නේ. මං පෙර කී ප්‍රශ්නය සම්බන්ධයි මේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඉස්සෙල්ලා මට අත්දැකීම් තිබුණ අනුස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවෙන් පසුව පරයන්කෙට ගිය විට මට මම දැන් මෙතන කියලා හිත ඇතුළට ගත්තට පසුව ආශ්වාස ප්‍රශ්වාසය මෙහි කරන විට විනාඩි දෙක තුනක් පහක් විතර අතර මම බොහොම සිහි කල්පනාවෙන් හිටියා සතිය මම සුදුණත් එය නොදැනී යනවා ආනපනේ නොදැනී යනවා නොදැනී යනවා සයන්වාස මම නැවත හාරාවස්ස බැලුවේ නෑ කියන නැවතත් ඇඟ ඇතුළම සිහිය තියාගෙන බලන් ඉන්න විට එය නැති නිසා බලන් හිටියා නැවත ඇඟ දිහා එතකොට තමයි ස්වාමීන් වහන්සේට මුකුත් ඇඟ ඇතුළේ මුකුත් නැති බව මට තේරුණේ. ඒක සම්මිතම ගෙදරේ ස්වාමීන් වහන්සේ ඇත්තම තියෙනවා. මට දැනගන්න ඕනේ ආනාපාන සති භාවනාව ඉතින් කෙරෙන්නේ නැහැ නේ. ඒක පාඩුවක්ද අඩුපාඩුවක්ද යන්න පැහැදිලි කරගන්න. එතකොට අපි බැලුවොත් දැන් මම කියන්න උත්සාහ කරපු විදිහට මේ ආනාපාන කිරීමෙන් ලැබිච්ච එක ප්‍රතිඵලයක් කෙලෙස් අඩුවීමක් කියන බැලුවෙන් බැලුවොත් ඒ ආනාපානේ කරන මම මෙතන ඉන්නවා කියන මේ දේශීය තා කාලේ වැටහෙන අවස්ථාව සහ ආනපනේ නොකිරෙන දේශීය තා කාලේ වැටෙන ඉතවත් දෙදී කොයි එකේද හිතේ අසහනේ අඩු ආතතිය අඩු කොයි එකේද වැඩි මම ඉන්න අවස්ථාවේ ස්වාමීන් වහන්සේ මට ආතතිය අඩුයි. නෑ කොයි අවස්ථාවද කියලා මට ඩිෆයින් කරලා කියන්න ඕනේ. ආතතිය අඩු කොයි අවස්ථාවේද වැඩි කොයි අවස්ථාවේද? ආශ්වාස ප්‍රශ්වාසයේ මෙනෙහි කිරීමට වඩා පහසුවෙන් ඉන්න පුළුවන් මං ඉන්න අවස්ථාව. ආශ්වාස ප්‍රශ්වාස මං ඉන්න අවස්ථාව කියන එක මම ස්වාමීන් වහන්සේත් මේ අර හිස් භවයේ ආ ඉතින් ඒකනම් ඒකනම් Tamange අර්ථකතනය කියන්න පුළුවන්. හොඳයි ඕකනම් හරි. නැත්නම් හරි කියලා අපි හිතමු. ඔන්නෝක වැඩි ඕකට ධෛර්ය වෙන විදියට, ආධාර වෙන විදියට ආතතියට කැමති නැත්නම්, අසහනට කැමති නැත්නම්, අසහනේ නැති එකක් බුදුහාමුදුරෝ දැන් පෙන්නලා අත පිට ගෙනත් දීලා තියෙනවනේ. වැඩි කරපන්, දියුණු කරපන්. බහඹතන ආශේවනය දීලා තියෙන දැන් භාවිත බහුලීගත කරන්නයි කියලා. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ නැහැ. ඒක ඉල්ලන්නත් එපා. මේ මිත්‍ර මේ මේක වතුර තියෙන තැන මෙතන කාන්තාරයේදී උඹට වතුර කොට ගිහලා වතුර ඕනම් බීපන් කියලා කියන්න ඕනේ නැහැ. ඒක පෙන්නලා දෙන්න විතරයි බුදුහාමුදුරුවෝ ඊට පස්සේ කියනවා සාමාන්‍ය බුද්ධිය දාලා අපිට කොච්චර කෙඩුවක්වත් අසහනේ නැති මේකේ ජීවත් වෙන්න බෑ මොකද අපි රජපෞල් වල නෙවෙයි අපිට හම්බ කරන්න වෙනවනේ එතකොට අපිට සෑහෙන ප්‍රමාණය අර ආතති සහිත ලෝකේ ඉන්න වෙනවනේ ආනපන ඒකට බය වෙන්න එපා අපි මෙතකල් සම්පූර්ණ හිටියේ කෙනේ දැන් බලන්න ඒක පුළුවන් තරම් සරල ඡාම් ජීවිතයක් බාටපත් කරගෙන මේ හම්බ කරන කෑල්ල පුළු පුළුවන් වෙලාවේ නෑ ඉන්න වැඳලා හරි කමන්නේ කියලා අර අසහනේ නැත්තන ටික ටික ටික ටික වැඩි වෙන්න ගියාම අපේ තියෙන කාර්යක්ෂමතාවයේ අපේ තියෙන වැඩක් කරපුවාම වෙහෙස වෙන්නේ නැති ගතිය පුදුම විදියට වැඩෙනවා. මොකද හැම එකක්ම අපි කරන්නේ විනෝදාංශයට ඊට පස්සේ. මට ඕනෙලා තියෙන්නේ මොකුත් නැතුව අර විවිකදන මන් දන්නවා තියෙනවා. පුළුවන් වෙලාවට ඒක ගිල්ල හිටියා. මේ වැඩේ කරනවා දරුවන් හන්දා කරන්නේ මේ බන්දා. මොනකොරේ දරුවෝ හම්බුනාට කරන්නේ දරුවන් හන්දා කරන්නේ බඳ. එතකොට ඒකත් විනෝදාංශයක්. ඒ වෙලාවේ කර. හැබැයි ඕනට වැඩිය දරුවෝ කරේ මූණේ තියාගෙන ඇඬිල්ලක් දරුවෝ නෙවෙයිනේ දරුවන්නේ දරුවනේ කරේ තියාගන්නේ. අත්තම්මලාට නේ තියෙන ප්‍රශ්නේ අම්මලාට වැඩිය. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. මේක මෙච්චර ලස්සනට පෙන්ලා තියේදී අර විවේක ස්ථානයේ තියේදී මේකට එනවනම් ඒකට කියනවා මරිකම මෝඩකම අමනකම තකතිරුකම දැන් ඉන්දියාවේ අගමැතිනි මෝඩි නේ අපි භාවනා කරලත් එතන තමයි යන්න හදන්නේ. මෝඩි අඳුර ගන්න එකයි තියෙන්නේ. අපි දැන් සතිವಾರේ સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙන්නේ.